ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ නොච්චියාගම ලිඳවැව සිරිවිමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද පූජ්‍යපාද ඉලන්දගස්වැවේ සීල විසුද්ධි ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ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 ආහාරේච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේච සකුන්තානං පදං තස්ස දුරන්තයන්ති වං ධම්මපදයේ ධම්මපදයේ වර්ග 26ක් තියෙනවා. ඒ 26 අතරේ 7 වෙනි වර්ගයට අයිති වෙන්නේ අරහත් වර්ගය. අපේ අපෙන් ඉල්ලා තියෙන්නේ රහතන් වහන්සේ හඳුනාගන්නේ කොහොමද කියන මාතෘකාව. කියන්නේ රහතන් වහන්සේ කෙබඳුද කියන අවබෝධයක් ඇති කර ගැනීමයි ඇති කරවීමයි අපේ පරමාර්ථය අද ධර්ම දේශනාවෙන්. ටිකක් ගැඹුරු ධර්ම දේශනාවක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තා සාවධානව සැලකිල්ලෙන් ධර්ම ශ්‍රවණය කරන කතන්දරයක් වාගේ නොවන නිසා. ඉතින් රහතන් වහන්සේ හඳින්වීම තමයි මේ අරහන්ත වර්ගයේ ગાථා 10ක් තියෙනවා. අපි තෝරාගත්තේ හතරවෙනි ગાතාව. මේ ગાතාවේ සරල අදහස ඉස්සලා බලන්න. මේ කියන්නේ යස්සාසවා පරික්ඛීන ආහාරේච අනිශ්චිතෝ කියන්නේ යමෙකුගේ ආශ්‍රව ආශ්‍රව කිව්වහම ආශ්‍රව කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව දිෂ්ඨාශ්‍රව ආශ්‍රව මේ සංසාරයේ පල්වෙවි මේ ක්ලේශ ගති යටපත්ව යටපත්ව එන ස්වභාවයට කියනවා ආශ්‍රව කියලා. ඒ ආශ්‍රවයන් සහ මුලින්ම දුරු වූ ඔන්නක රහතුන් වහන්සේ හැඳින්වෙන එක වචනයක් මතු වුණා. ආශ්‍රව සහ මුලින්ම දුරු වූ ආහාරයේ නොඇලුනා වූ ආහාරයේ නොඇලුනා වූ මේ සත්‍ය ආහාරයටයි හැම විටම ඇලුම් කන්නේ ඇලුම් වෙන්නේ සබ්බේ සත්තා ආහාරත්‍ත්‍තික ධම්පරියාය ඒ අනුවම මේ රසනහර පිනවන්න දිව පිනවන්න කුස පුරවන්න ඕකට ඕකටම තමයි සත්‍ය හැම වෙලෙම දැන් තිරසන් සත්තු ඉන්නේ හැම වෙලෙම ආහාරයක් හොයමින් ආහාරයක් හොයමින් එතකොට ආහාරයෙහි නොඇලුනා වූ මේක අනිත් පැත්ත එතකොට සත්ව ගතියෙන් මිදුණු බව තමයි මෙතන පෙන්වන්නේ ඒ වචනයෙන් ශූන්‍ය වූත් අනිමිත්ත වූත් නිවන අරමුණු වූත් රහත් උතුමාණන්ගේ ගමන් මඟ අහසේ පක්ෂීන් ගිය මඟසේ නොදත හැකිය ආකාශයේ සකුන්තානම් පදං තස්ස දුරන්තයන් ඔන විදියටයි මේ ගාථාවේ සරල අදහස පද කීපේ අපිට අවස්ථාවේ නැහැ ඉදිරියට තව විවරණය කරගන්න බලමු ධර්ම කාරණා. තව මෙතන කියනවා පදන්තස්සන් දුරන්තයන් තවත් මේ වග්ගයේම තියෙන ගාතාවක තියෙන්නේ ගතිතේසන් දුරන්තයන් කියලා. ගති කියලා කියන්නේ මේ සත්‍යයේ කාම ගතිය, රූප ගතිය, අරූප ගතිය. ඔය ගති කිව්වේ භව ගති. කාම භවය, රූප භවය, අරූප භවය. ගති පැවැත්වීමක් තමයි මේ සත්‍යය කරන්නේ. අපි පවත්න්නේ මනුස්ස ගතිය. සත්ව ගතිය සත්ව වුණා කාම භාවයකට කොට වුණා දැන් මනුස්ස ගතිය තමයි මේ පවත්න්නේ රහතන් වහන්සේගේ මේ මේ ගති තුනම ඉක්මවනවා මොන ගතිද කාම භාවයේ ගතිය රූප භාවයේ ගතිය අරූප භාවයේ ගතිය එතකොට ඒක තමයි ඒ ගති තේසන් දුරන්තය කියලා ඒ පොතේ ගුණුත් වෙනලා තියෙන්නේ. දැන් මම ආශව ගැන ටිකක් හිතින් මතක් කරන්නේ කාමාශව, භවආශව, අවිජ්ජාශව, දිස්ත්‍රාසව. ඒතකොට කෙටියෙන් මතක තියාගන්න ඕනේ. කාමාසව කියන්නේ මේ චක්කුසෝත ගාන ජීව කාය ඒ විදිහට ඇති වෙන ස්පර්ශයෙන් ඇති ඒවා හම්බ වෙනකොට රූප ශබ්ද ගන්ධ ඒ ඇති වෙනවා සොම්නස් බවක් මේ හිතට. මොකද ඇති වෙන්නේ සතුටු ප්‍රනීත බවකට තීනන බවකට මේ හිතපත් වෙනවා ඔය ඇහැට රූප කනට ශබ්දපත් යොමු වෙනකොට. ඔන්න ඔතන තමයි සත්‍යයගේ මේ තසර බවක් ඇති වෙන්නේ. මොනවද? කාමයන්ට. කාමයන් කියන්නේ මොනවද? රූපේ කාමයක්, ශබ්දේ කාමයක්, ගන්ධේ කාමයක්, රසේ කාමයක්, ස්පර්ශේ කාමයක්, හිත හිතට සිටිවිලි කාමයක්. ඔය වචන ඇහෙන ප්‍රමාණයෙන් අවබෝධයක් එන්න ඕනේ මේ ධර්ම දේශනාවට. එතකොට ඒ ආශව ටික අපි මතක් කරන්නේ දැන් කාමාසෝ භවසෝ අවිජ්ජාසෝ දිත්තාසෝ මේ ආශව තත්වයට මෙහාට ගේන්න තවත් ඒකට යටි මුලක් තියෙනවා. ඒ යට යටම පත්ම භවාංග සිතෙන්ම මතුවෙන තැනට කියනවා අනුස කියලා. ඒ බඳු අනුස ධර්මතා හතක් තියෙනවා. අපි වචන වශයෙන් විතරක් මතක් කරන්නම්. දිත්‍යානුසය, විචිකිච්ඡානුසය, රාගානුසය, මේ විදිහට මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය කියන අනුසතාප්‍රත්‍යය. එතකොට මෙන්න මේ සූත්‍රයේ අපිට මාත්‍රකාවට අනුව බලනකොට පින්නතුනේ මේ සූත්‍රයේම පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධාතාවෙම මෙතන පෙන්නනවා ජීව කර බෙහෙතක් පතුල තුවාල වෙන එක දන්නවනේ දෙව්දත් ගලක් පෙරන තැන. ආන් ඒ ධාතාවෙන් පළවෙනි ධාතාවෙන් පෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ පිළිපත් වෙලා ඒ ධාතාව ධර්මයෙන් පෙන්නන්නේ මේ පරිලාහ කියන වචනේ එතන තියෙනවා දැවිලි ශෝක නැ රහතන් වහන්සේට කියන එක. දැවිලි ශෝක අඬා වැළපීම් නැහැ. දැන් අපි ළඟ තියෙන හැම වෙලෙම මනුස්ස සත්ව උතන තියෙන්නේ පරිලාහයට පරිතාපයට පත් වෙනවා. එහෙම වෙන්නේ පින්නතුනි මෙන්න මේ ස්වභාවය කෙටියෙන් මම මතක් කරගෙන යනවා නැත්නම් වටිනවා හොඳට අහුම්කන් දීලා තේරුම් ගන්න උත්සාහ කරන්න සත්ත්ව වූ තැන හොඳට තේරුම් ගන්න. මොකද්ද අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ? මේ සත්ත්ව වීම. දැන් අපි සත්ත්වෙක් මනුෂ්‍ය සත්ත්වෙක් කියලාද නේද? බුදුරජාණන් සත්ත්ව සූත්‍රයෙන් අහනවා, පෙන්වා දෙනවා. රාජ භික්ෂුවන මොකද මේ සත්ත්ව සත්ත්ව කියන එකේ තේරුම කියලා. සත්ත්ව කියන්නේ රූපේ කෝරාමේ රූපේට රූපේ කිව්වම පැහැදිලි වෙන්න ඕනේ රූපය වේදනාවය සංඥාවය සංකාරය විඥානය කියන මේ ගති පහ මේ ස්කන්ධ පහ මේ මේ සම්මුතිය තමයි මේ සප්ත කියලා කියන්නේ ඒවා ස්කන්ධ ඒ උපාදාය ශක්තිය ඇති මේ පහ උපාදාන වෙනකොටම පංච උපාදාන ස්කන්ධ දුක්ඛා මේ පහ උපාදාන වෙනකොටම දුක් සහිතයි දුක් බවමයි මේ පහ පහෙන් පහම දුකෙන් තොර නැහැ. රූපය දුකෙන් තොර නැහැ. විඳින වේදනාවන් දුකෙන් තොර තොර නැහැ. අපි විඳිනවා කියලා මේ විඳින්නේ නොවිදිය යුක්තක් විඳින එකයි මේ අපේ අවිජ්ජාව. අවින්දනීයං වින්දති इति අවිජ්ජා. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ නොවින්දිය යුත්තක් මොනවද නොවින්දිය යුතු පංචකාමය. මොනවද පංචකාමය? රූපය, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ. ඒවා එහින් කනින් දිවෙන් නාසයෙන් විදිවින් පවත්වන එක ඒ ඇති වෙන නන්දියට නන්දිය කියන්නේ සතුට ඒ සතුටට තමයි මුලාවි නන්දි රාග සහගත වෙලා ඉන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ නන්දිවක් ඇති වෙනවා රූප ශබ්ද ගන්ධ ඇතුලේදී සතුට බවක් ඇති වෙනවා ඔය හිතට ඒ ඇති වෙනකොටම ඒකට තව තවත් ඇලී සිටින නැවත නැවත විඳින්න ඕනේ කියන රාගී බවකුත් ඇති වෙනවා. ඒක තමයි මගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ මුල්ම දේශනාවෙත් පෙන්වන්නේ නන්දි රාග සහගතා කියන වචනේ මතක් කරගන්න. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබි නන්දිනී සීයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ භවත්‍රයේ මේ සත්‍යය සැරිසරීමට මුල් වෙන්නේ මෙන්න මේ සත්ව සංකාණයක් තුල ඇති වෙන නන්දි සහගත බව. මොකද්ද වචනේ? නන්දි එතත් සත්ත්ව වෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන පළමු කරුණ තමයි නන්දි යෝ නන්දි යෝ රාගෝ ආචන්දෝ යා තණ්හා මෙන්න මේ පද හතර නිසා අර පහේ පොට්ටනිය මොකද්ද පහේ පොට්ටනිය කියලා මම පෙන්නන්නේ රූප පොට්ටනිය වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ බන්ධනය ඇති වෙනකොටම අර වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම ධාතුව තුල ඇති වෙන සිතිවිලි සිතන ශක්තිය උඩ තමයි අර රූප ශබ්ද ගන්ධ රස වලට මෙහෙම ඇලී පවත්වන්නේ සත්ව ගතිය. මේ ගතිය පවත්වනකොට මොන ගතියද? සත්ව ගතිය පවත්වනවා රූප දීලා, ශබ්ද දීලා, ගන්ධ දීලා, රස දීලා ස්පර්ශය කයේ මුඳුමලොක්දී හැපෙන තැන ඒ ඒ ස්වභාවය සිතට සිතිවිලි ලබා දීමේ. මෙන්න මේ පැවැත්මට කියනවා මොකක් කියලාද? සත්ව කියලා. මේ මේ පැවැත්ම මේකේ නිමාවක් නැහැ, මේකේ නිත්තාවක් නැහැ, මේකේ සෑහීමකටපත් වීමක් නැහැ. සත්ව ස්වභාවයෙන් අර තණ්හා ස්වභාවයෙන් නිසයි මේක වෙන්නේ. එහෙම බවක් ඇති වෙන්නේ තණ්හාවක් මේ සිතේ ඇති වෙනවා. ඒ තණ්හා නිසා තමයි අපිට මේ ස්වභාවයෙන් මිදෙන්න බැරි තත්වයකට මේ සත්‍යය කොටු වී සිටින්නේ. මෙන්න මේක තමයි සත්වයාගේ මූලිකම ස්වභාවය කියලා මතක තියාගන්න. එහෙම වෙනකොට ඒ කාමයන්ටම බැස ගැනීම සිදු වෙනකොට ඒ සිදු වෙන්නේ කාමයන්ගෙම බැසගත් සිතපත් වෙන්නේ දුකට. මේ දුක කියලා දුක්ඛාර සත්‍ය පෙන්වන්නේ මෙන්න මේ විදිහේ කාමයන්ටම කොටු වෙච්චි කාමයන්ටම බැඳුණු කාමයන්ටම හිටලු සත්‍යය. එයා එතකොට මේ කාමයන් පිළිබඳවම සතුට වෙනවා. අභිනන්දනයකටපත් වෙනවා. අභිනන්දනයේ දැන් නන්දි කියන්නේ සතුට රාග ඇලිලා වෙනාම නන්දි රාග සහගත සත්‍යය බිහි වුණා. නන්දි රාග සහගත වුණාම එයි එහිම යෙදෙමින් නැවත නැවත මේවා සොයා සපයපදී මේ ජීවිතය ගත කරනවා අර මරණාසන්න මොහොතේ චුතිපටිසන්ධි අවස්ථාවේ මේ ධර්මතාවයේ තෝරා නොගත්තොත් නැවත බන්ධනයකින් පටිසන්ධිසිතද නැවත මේ විදිහටම ගලා යෑමක් ප්‍රවාහණය ගලා යෑම සංසරණය වීමක් සිද්ධ වෙනවා ඒකයි සත්ව ගතිය පවත්වනවා කියලා කියන්නේ. ඒතර බම් බලමු. එතකොට මේවා දෙනකොට මේවා දිදී දිදී මේ පැවැත්ව පවත්වා යන්නේකටම තමයි එතකොට සිතේ ඇති වෙන පරිතාපන බවක් ඇති වෙනවා තෘෂ්ණා බව නිසා රස බවක් ඇති වෙනවා පිපාසිත බවක් ඇති වෙනවා රූප පිපාසාවක් දීලා ගිහලා ඉවරයක් නැහැ දැන් රූපවාහිනියක සතියක බලන නාට්‍ය ඊළඟ නැවත සතිය බලනකල් ඒ දිනේ එනකල් ලොකු පිපාසාවකින් මේ සත්‍යය ඉන්නේ ඒකට අපි තිබහාය තියලා වතුර ටිකක් බොන එකත් පිපාසාවක් මේ කාමයන් මේවා දෙන එකත් මේ සත්‍යයට පිපාසයක්. මෙන්න මේ පිපාසිත බවට කියනවා ඒ සිතෙන් උත්පල වෙන එකට, තැවෙන එක, දැවෙන එක, පීඩාවකටපත් වෙන එකට කියනවා පරිත සිතකින් මේ සත්‍යය හැම වෙලේම පරිපීඩාවකින් වාසය කරන්නේ. මේ පරිත සිත නිසා ත්‍ුතිපටිසන්ධි වෙමින් යන්නේ. පරිත වූ සිත, පීඩාවටපත් සිත, දුකෙන් තැවුණු, පෙළුණු, දැවුණු සිතම තමයි නැවත චුතිපටිසන්ධි වෙමින් යන්නේ. මේ පරිත්‍සිත පරිණිච්ඡාවකට මේ කෙලෙස්යන්ගෙන් මුදවාගත්තු තැන තමයි රහත් උතුමාණන් වහන්සේ අපිට හම්බ වෙන්නේ. මේ රහත් උතුමාණන් වහන්සේගේ අපපටිසන්ධි නැවත පටිසන්ධියක් වෙන්නේ. ඒක පෙන්නනවා නේද? මේ අපපටිසන්ධිකං තන් විරුද්ධති. ඒ සංදිවීම ප්‍රතිසන්දිවීම පටිසන්දිවීම නිරෝධයි. කාගේද මේ රහතන් වහන්සේගේ. දැන් සාමාන්‍ය මිනිස්සු මොකද වෙන්නේ? මෑවෙනවා. අපි ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් කියනවා අභව ප්‍රාර්ථනා නැත්නම් අපවත් වුණා කියලා. රහතන් වහන්සේට මැරෙනවා කියන වචනේ භාවිතා කරන්නත් බෑ අපවත් වුණා කියන වචනේ භාවිතා කරන්නෙත් නෑ මොකද්ද වචනේ පිරිණිවන් පෑවා පිරිණිවි සැනසීමකටපත් වුණා මේ පරිතසිත මේ දැවෙන සිත පීඩාවටපත් වෙන සිත පරිතාප වෙවි තියෙන සිත සන්තෝෂයක සතුටු කරලා නිම කරන්න බැරි සිත කෙලෙස්යන් සෝදා හැරියා. කෙලෙස් දෝවණය කළා කියන්න පුළුවන්. පරිදූෂිත වෙන හිත සෝදා ගන්නවා ධර්ම සාගරී කිමිදිලා. මේ කෙලෙස්යන්ගෙන් දූෂිත වෙන සිත සෝදන්න තියෙන්නේ මේ එළියේ තියෙන ওই කුඩු වර්ග සබම් වර්ග වලින් නෙමෙයි මොකකින්ද ධර්ම ශ්‍රවණයෙන්මයි මේ සිත පිරිසුදු කරගන්න දෝවණේ කරගන්න තියෙන්නේ. ඒ නිසා තමයි මේ පරිධාවණය වෙනකොට තසභාවයෙන් පීඩාවෙන් මිරිකිවිණකී සසරක් ගත කරන තැන දූෂිත තත්ත්වයටපත් වෙනවා. මේ දූෂණය වීම නිවා ගන්න තමයි බණ ටිකක් අහන්නේ. මේකයි ධර්ම සාගරය කියලා කියන්නේ. ඒ ධර්මයෙන්ම තමයි මේ කිලිටි කෙලෙස සෝදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ සෝදා ගන්නා තුරුම මේකේ කෙලවරක් නැහැ. අන්න අර අනුස ගතිය මා මුලින් කිටියෙන් මතක් කළා. ඒ ආසව ගතිය මතුවෙනවා. ලෝකයක් එක්ක එකතු වෙමින් කිලුටට කිලුටටපත් වෙමින් අවසානයක් නැති නිත්‍යාවක් නැති දුකක මේ සත්වය ඇලි ගලි වාසය කරනවා. මේකේ නිත්‍යාවක් නැද්ද? නිත්‍යාවක් කියනවා පින්නතුනි. ඒ පරිනිත්‍යාවටපත් වෙන අවසානයේ දක්වා කෙලෙස් මල පරිදෝණේ කරගත්තු සෝදාගත්තු උතුමා තමයි රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ රහතන් වහන්සේගේ தත්ත්වය කියලා පෙන්නන්න පුළුවන්. එතකොට වැඩ නිම වුණා කියලා මේ පින්නතුන් නිතර අහන වචනයක් තමයි බඹසර වැඩ නිම කළා කතං කරණීයන් නාපරං ඉත්තත්තාය කියන දහම්පෙළ. මොකක්ද මේකෙන් පෙන්වන්නේ මේ වැඩ නිමයි පරිනිට්ඨිතයි වැඩ අවසන් කළා මොනවද වැඩ සංසාරික වැඩ මොන වැඩද පුඤ්ඤාපි සංකාරය අපුඤ්ඤාපි සංකාරය ආනිජ්ජාපි සංකාර මේ කර්ම ක්ලේශ සියල්ල ඉවර කළා කළ වැඩ නිම නිම වුණා අපේ වැඩ නිම නැහැ සම්මුති ජීවිතයට આવොත් තව කිසිම වැඩක් වයස 60 70 වෙලා හිටියත් ඉවරයක් නැහැ තව එකකින් එකකට එකකින් එකකට කොනක් තබලා තමයි එකක් ඉවර කරන්නේ සාමාන්‍ය වචන ටික කියනකොට මේ පින්නතුන්ට ඒක සරලව තේරෙනවා. ජීවිතයේ මේ සංසාරගත ප්‍රවෘත්තියේ මේ කොනක් තබලා තමයි අපි මිය යන්නේ. ඒ ඒ මිය යෑම තමයි මරණය කියලා කියන්නේ. එතකොට තමයි අර මුලින් මතක් කරපු විදිහට චුති පටිසන්ධි. ගමන ඉවර නෑ. රාතන් වහන්සේගේ චුති පටිසන්ධි නෑ අපපටිසන්ධිකාම. අපපටිසන්ධි. පටිසන්ධි නෙවෙයි ඒකට විරුද්ධ පැත්ත. එතකොට දැන් මේ පරිනික්කිත සත්‍යයටපත් වෙනකොට ඒ පරිනිබ්බාන කියලා කියන්නේ නිමාවටමපත් උනා. කරන්න තියෙන කටයුතු සියලු කෙලෙස් දාහණේ දෝහණේ වල ඉවරයි. නැවතර ආශ්‍රවයන්ගෙන්වත් අනුසයන්ගෙන්වත් පරිඋත්ථානව වීතික්‍රම අවස්ථාවෙන් කාය කම්මේ වචී කම්මේ මනෝ කර්මේ ක්ලේශ සහිත කටයුතු රහතන් වහන්සේගේ නිමයි. ඒ නිමවීමට කියනවා පරිනික්කිත ඒ ළඟට පරිනිබ්බාන සම්පූර්ණ සැනසීමකටපත් වීම කියනවා පරිනිබ්බාන කියලා. එතකොට ඔන්න සසර දුකේ ගමන් මාර්ගයේ අපි ලෝකයා සත්‍යය මූණ දීන තියෙන තමයි අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කළේ. එතෙන්ට මේ පින්නතුන්ගේ අවධානය යොමු කළ යුතු වෙනවා. දැන් මේ ගාථාවෙන් මතු වුණා ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ කියන වචන තුන. ඒකෙන් කියන්නේ පින්නතුනේ මේ අනිමිත්ත අප්පනහිත ශුඤ්‍යත කියලා විමෝක්ෂ මුඛ තුනක් අපේ දේශනාවේ සඳහන් වෙනවා. අනිමිත්ත කියලා කියන්නේ අර විදිහට මේ තසබවකට පීඩාවකට සත්‍යපත් වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස අරමුණු හමුවේ කියන කාරණේ දැන් අපි තෝරාගත්තා. එතකොට මේ අරමුණු හමු වෙනකොට අරමුණෙන් අරමුණට නිමිති අනු නිමිති ගනිමින් ඒ අරමුණ ඒ ඔස්සේ සිටිවිලි සකස් වෙනකොට මේ රහත්තු බාණ වාසිකේ தত্ত্বය ඒ අනිත්‍ය ස්වභාවයෙන් දකින්න එක නිමිති අනිත්‍යයි රූපේ ශබ්දේ ගන්ධේ රස ආරම්භය මේ සිතේ ඇතිවෙන නිමිති ගැනීම ඒ නිමිත්තේ උඩ තමයි විතක්ක ਵਿਚාර කරලා ආස්වාදයකට මේ සත්‍යපත් වෙන්නේ සතුටු බවකට. ඒ ගන්න අරමුණේ අනිත්‍ය දැකලා අනිත්‍ය තුලින් දුක දැකලා ආ ඒ දුක්ඛ සත්‍ය වටහාගෙන මේක තව ධර්මානුකූලව පෙන්වොත් මෙහෙම පින්නොතුනේ නිමිත්තම් බයතෝ සම්පස්සමානෝ අනිමිත්තේ කුස්ස පුස්ස වායම් පස්සති අනිමිත්ත විහාරෝ නිමිත්ත ත්‍රිලක්ෂණයට නගාගෙන ඒ නිමිත්තේ දැන් අපි රූප නිමිත්තක් අරගෙන නම් සත්‍යය මේ කාම ආස්වාදයට පිළඹෙන්නේ වැටෙන්නේ එතකොට රූපයේ අනිත්‍යභාවය රූප රූපයේ පිළිබඳව අවබෝධයකටපත් වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පෙන්වන්නේ ඉති රූපං මේක රූපයයි දැන් රූපය කිව්වම අවබෝධයක් එන්න ඕනේ මේ පින්නතුන්ට මේ චෙස්ලොම් නියදස් සහිත මේ දෙතිස් කුණුපයක කොට්ටණයක් ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා කියන සුද්ධාෂ්ටකයකින් හටගත් කලල පින්ඩය තමයි මේ වැඩිලා රූප මට්ටමට බඹයක් පමණ වෙන ශරීර ප්‍රමාණයකට මේ පරිහරණය කරන්නේ කියන ඒ තමන්ගේ රූපය. ඉන් එහා බාහිර ලෝකයේ හම්බෙන රූපයේ தත්ත්වය ඔය සතර මහා භූතික වූ රූපයක් තමයි අපිට මේ ඇහැට යොමු වෙන්නේ. එතන තමයි ආස්වාදයකටපත් වෙන්නේ. එතකොට අපි ආස්වාදයෙන්ම නැවතුනොත් ඒ පිළිබඳ විභාගයකට නැත්නම් විනිශ්චයකට ਵਿਚාරීමකට නොගියොත් අපි ආස්වාදයේ හඹාගෙනම යන මේ අරමුණේ ඇලී රමණය කරන සත්‍යයක්ම බවට පත් වෙලා එතකොට නැවතත් ආන් අර තස බව පීඩිත බවටම ගොදුරු වෙනවා. එතන දුක දැකලා මේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය අනිත්‍යයි නේද නිට්ටය ස්වභාවයක් නැහැ කිසිම දෙයක කියන තැන අවබෝධ වෙනකොටම ඒ අනිත්‍ය ස්වභාවයේ අරමුණට නගාගෙන ඒ අනිත්‍ය ස්වභාවයෙන් සිතේ සැනසීමටපත් වෙන තැන. රහතන් වහන්සේ බුද්ධ විඳිනවා. ඒකට කියනවා අනිමිත්ත විහෙරණය කියලා. ඊළඟ පණිදින් බයතෝ සම්පස්සමානෝ අප්පනිහිතේ. පණිදින් දැන් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, අරමුණු රසයක් විඳින මොහොතේ එහි පිහිටා ඒ ඒ අරමුණේම දැසගෙන වාසය කරන පිහිටා සිටීම තමයි පණිදි කියලා කියන්නේ. අපි රූපයක් ඇහැර ගන්නකොට ඒක නැවත නැවත බල බලා ඒ තුල ආස්වාද විඳින්න ඉඳීමක් මේ සත්ව సంతානයේ තියෙනවා. ආ ඒ ස්වභාවය තමයි අපිනීත විහාරෝ කියලා කියන්නේ. ඒ ඒ ඒට විරුද්ධ පැත්ත තමයි පණිදි බව නෙමෙයි අපිනීත. හිත ඒ මුදවා ගැනීමට දක්ෂයක් වෙනවා දුක් ස්වභාවය මෙහි කරලා. එතකොට ඒක පෙන්නනවා මුල්ම පෙන්වුවේ අනිමිත්ත විහරණයක් කියලා රාතන් වහන්සේගේ අනිමිත්ත වේදන කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදීයි ලෝකස්සු භාවයේ අනිත්‍ය භාවයේ මෙනෙහි කරලා ඒ විහෙරණයටපත් වීම අපිනිහිත කියලා කිව්වේ අය අරමුණේ දුක දැකලා දුක්ඛ ස්වභාවය දැකලා දුක්ඛ ස්වභාවයට හිත සබලා පීඩා සිටීම බය හැටියට දැකලා නිවන අරමුණු කොට නිවනේ සිට පිහිටුවලා වාසය කරනවා රහතන් වහන්සේ ඊළඟ වචනේ පෙන්වන්නේ ශුන්්‍යත කියන තැන මේ ගාථාවෙන් හෙළිවෙච්ච වචන තුනක් මම මතු කරගත්තේ අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත. එතකොට ශුන්්‍යත කියලා කියන්නේ මේ සියලු සංස්කාරයන්ගේ ආත්ම වශයෙන් ගන්න බැරි බව. මම මගේ මට කියලා තබා වශයෙන් තබා ගන්න පුළුවන් කිසිම දෙයක් මේ සංකත ලෝකයේ ඇත්තේ නැහැ. ආ ඒ අවබෝධය මතින් ඒ අවබෝධය තුලින් මේ සියල්ලෙහි උදේවැය විදර්ශනා ඥාන දර්ශනය තුලින් ඇතිවෙන සියලු ශ්‍රබංකුර බවත් සිවත් සමායක්දී පවත්වා ගන්නට බැරි බවත් කියන කාරණය ධර්ම කාරණය මත ලෝක ධර්මතාවයේ සංකත ධර්මතාවල ඒ විනාශයට ශෝකයක් දුකක් වැළකීමක් ඇඳීමක් නැතුව ඒ යථා ස්වභාවය මේක නේද කියලා ශුන්්‍යත භාවයට හිතව තබලා වාසය කරනවා රහතන් වහන්සේ. ඔන්න ඔය ගාථාවෙන් හෙළිවෙච්චි ධර්මතා ටිකක් අපි ඔය මතු කරගත්තේ. දැන් අපි බලමු මේ රහතන් වහන්සේ හඳුනාගන්න වචන කීපයක් අපේ ධර්මයේ කොටස සඳහන් වෙනවා. දැන් මේ මිලින්ද ප්‍රශ්නේ කියන තැන අහලා තියෙනවා පොත් වහන්සේ. මේ මිලින්ද ප්‍රශ්නේ මිලිඳු රජු නාගසේනයන් වහන්සේගෙන් අහලා සිටිනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වා තියලා තියෙනවා මෙන්න මෙහෙම විගත බය සන්තාස අරහන්තෝ කියලා. දැන් විගත බය සන්තාසා සන්ත්‍රාස බව කියලා කියන්නේ බය බීතියටපත් වෙන තැන. එතකොට පහ වූ බය ඇත්තෙක් නේද රහතන් වහන්සේ කියලා. දැන් අද අපි හඳුනා ගන්න යන්නේ කවුද? රහතන් වහන්සේගේ ගති ස්වභාව. ධර්මානුකූලව අපිට හම්බ වෙන තැන් ස්පර්ශ වෙන තැන් තිය සාකච්ඡා කිරීමයි අද මේ කරන්නේ. එතකොට රහතන් වහන්සේගේ ස්වභාවය මේක. ඒ ස්වභාවයන් කතා කරනකොට අවබෝධ කරනකොට අපේ සිතක් වැඩෙන්න ඕනේ. අපේ සිතක් ඉල්ලන්න ඕනේ. රහත් ස්වභාවයටපත් වෙන්න ඕනේ කියන කරුණ පින්නතුනි. එතකොට මේ කාරණේ ගැන දැන් මිලිඳු රජුරෝ නාගසේන රහතතුමාණන් වහන්සේගෙන් අහනවා රහතන් වහන්සේ පිළිබඳ ප්‍රකාශනයේ මේකයි විගත බය සන්තාසා අරහන්තෝ රහත්තුමාණන් වහන්සේලා පහ වූ බය සන්ත්‍රාස ඇත්තෝ නේද කියලා. එහෙමනම් අර බුදුරජාණන් වහන්සේ ඉදිරියට එවනවා නේද ධනපාල නම් හස්තිය රාපවලා විරි කරලා දෙව්දත්ගේ උපා අනුව මතක නේද සිද්ධිය. ආන් ඒ වෙලාවේ පින්නතුනේ මේ ධනපාල ඒ හස්තියා හොඳ කටේ තියාගෙන මහා බීතිය දනවන විදිහට බුදුරජාණන් වහන්සේ සහ සංඝ පිරිස ඉදිරියට එනකොට මේ රහත් උතුමාණන් වහන්සේලා මෙතන 500ක් ඉඳලා තියෙනවා. මේ රහත් උතුමාණන් වහන්සේලා බුදුරජාණන් ආනන්ද ස්වාමීන් වහන්සේත් සමග තනි කරලා මේ ඇත්තෝ මගහරිනවා. නැත්තම් මේ අනතුරක් කියලා දැනගෙන අයිම වෙන ස්වභාවය අහලා තියෙනවනේ කතාව ඒක. එතකොට මෙන්න බලන්න නාගසේන හඳුරන්ගෙන් අහනවා බින්දු රජුර එහෙමනම් මේ ප්‍රකාශය වැරදි නේද කියලා. මම මේ රාතුන් වහන්සේගේ தත්ත්වය ටිකක් මතු කරගන්නයි මේ කතාව ඉදිරිපත් කරන්නේ. ඒත් ආනන්දේ මේ පමණයි ඉතුරු වුණේ. නාගයන් වහන්සේ මේදී දේශනා කරනවා පහ වූ බය සන්ත්‍රාස ඇති රහත්තු 500 දෙනා. බුදුන් වහන්සේගේ අසිරිමත් ප්‍රාතිහාර්ය පෙරහැර දක්වන්න අවස්ථාව තබලයි. එතනින් මැගෑරියේ කියලා. එහෙම නැතු බයකට මැගෑරියා නෙමෙයි කියලා ඔන්නම පෙන්නනවා. ඉතින් අපි මේ මේ බඳු අවස්ථාවල් රහතන් වහන්සේලාගේ සාමාන්‍ය ස්වභාවය පින්නතුනේ ලෝකයට මතු පිටින් පේන තැනින් අවබෝධ කරගන්න බැරි බවට තමයි උතනක් කාරණයක්. තව ලෙඩ දුක් වලට රෝග පීඩාදිටත් රහතන් වහන්සේලාපත් වෙනවා. දැන් අපි දන්නවා සරියුත් මහ රහතන් වහන්සේ තික ප්‍රාඥ මහා ප්‍රාඥයන් වහන්සේ රහත් බුදුමාණන් වහන්සේ පිළිනුවන් පාණ්ඩ පෙර අර අතිසාරයේ ලී අතිසාර රෝගීට බඳුන් වුණා. එහෙම නේද? එතකොට බුදුරජාණන් වහන්සේම දැන් අර දෙව්දත් අපි මතක් කරමු පිටට ගල් පෙරවන තැනදී. ගල් පතුරක් වැලිලා පයේ ශ්‍රීපාද පද්මේ තුවාලයක් ගල් තල්මක් හැදෙනවා. ඒකට බෙහෙත් බඳිනවනේ ජීවක. ජීවකට බෙහෙත් බඳලා එදාට මේක වෙනස් කරන්න ලෙහන්න බෙහෙත එන්න හම්බෙන්නේ නෑ දොරාගුළු වහන නිසා පුරවරිය. පසුදා ඇවිදින් තමයි අහන්නේ ඔබ වහන්සේට දැවිලි ශෝක ඇති වුණාද කියලා දුක් වෙන්නේ සමාවිල්ලා සිටින්නේ. ආන් එතනදී තමයි බුදුරජාණන් වහන්සේ මේ පහ වූ ශෝක ඇති අපිට පරිලාහ රවාගේ අර මුලින් මම කතාව පෙන්නපු තැන විදියට තස්ස බවකින් පීඩාවකටපත් වෙන්නේ නෑ රහත් උතුමාණන් වහන්සේ කියන කරුණ. දැන් අපිට පොඩි දෙයක් ඇතිමයිද දුක් වෙන්න? දැන් මෙහෙම ඉද්දී පවා පොඩි සද්දයක් හයි එකපාර මේ සීට් එක හරි මොකක් සද්දනක් පොඩ්ඩක් කම්පණය වීමක් වෙනා නැද්ද? ආ මේක තමයි මම මේ කියන්නේ. මම දැන් සරල කරලා පෙන්නන්නම් මේ මම මුලින් කරපු ටික එකපාර ග්‍රහණය වෙන්න පුළුවන්. නමුත් தත්ත්වය ඕක. නැවත මතක් කළොත් මේ තස භවකින් පීඩා භවකින් තමයි මේ කාමයන් පරිහරණය කරන්නේ. මොනවද කාමය කියලා මම පෙන්නවා. අපි විවාහ වෙන්නේ, අමුදරු පාලනය කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, යාහන වාහන ගන්නේ. මේ ජීවිතේ ගත කරන්න සුව පහසු වෙන්න තමයි සියල්ල සම්පාදනය කරන්නේ. නමුත් ඒ සියල්ල සම්පාදනය කරගෙන හිටියත් අපිට දැන් නිරෝගී භවක හොඳ ශරීරයකින් හොඳ දේහයකින් මේ ජීවිතේ ඔබේ ගත කරනවා. නමුත් වෛද්‍ය පරීක්ෂණයකදී පිළිකාවකට නම් ලකුණු තියෙනවා කියලා ලේ පරීක්ෂණයක් කරපු ගමන් ඒක කනට වැකිච්ච ගමන් ඔබ කම්පණයටපත් වෙනවද තසභාවකටපත් වෙනවද නැත්නම් පීඩාවකටපත් වෙනවද නැද්ද තසභාවකටපත් වෙන්නේ ඇයි මෙන්න මේ தත්ත්වය තමයි අපි ළඟ තියෙන්නේ ඒකට හේතුව සත්ව ගතිය සත්ව සත්ව ස්වභාවයේ නිසා තමයි මේ සිත හැම වෙලේටම සූදානම් වෙන්නේ ආස්වාදයට. ඒ ආස්වාදයට බාධා වෙනකොට ඒ තමන් ආස්වාදයේ ලබන්න බලාපොරොත්තු වෙන අරමුණු වෙනස් වෙනකොට මෙහාට දුකක් එනවා. මේක තමයි සාමාන්‍ය සරලම මේ ස්වභාවය. ඒ රසභව කියලා කියන්නේ තෘෂ්ණාව කියන වචනේටම තමයි තාණ කියලා කියන පාඩේ. තාණ බව උඩ ඒ අනුව ඒ රසභව ඇති වෙන්නේ මේ තෘෂ්ණාවට බාධා වෙනකොට. විඳින්න ඕනෑකම අන්නේ සත්ව ගතිය පවත්වන්නේ සත්ව ගතිය පවත්වන්නට බාධා වෙනකොට එතන පීඩාවක් ඇති වෙනවා ඒක තමයි අර දැන් කයේ රෝගයක් වුණත් කය ඕනේ සැපසේ පහසුවේ මේ ජීවිතේ ගතකරනද ඒකේ රෝග පීඩාදියක් ගැන අපිට දැනගන්න ලැබෙනකොටම මෙන්න මේ සිතේ චංචල බවක් ඇති වෙනවා රහතන් වහන්සේගේ චලිතන් නැක්ති රහත්තුමාණන් වහන්සේගේ සරණයක් එහෙම වෙන්නේ නැහැ කම්පාවක් එහෙම වෙන්නේ නැහැ දැන් මුගලන් මහරහතන් වහන්සේ අර ගල් කුටියේ ඉඳකොට හොරු වැවදින් පහර දෙනවනේ. පහර දෙන්න යතුරු සිදුරෙන් බලනවනේ. සුරු වට කර ගන්නකොට. පළවෙනි වර දෙවෙනි වර තුන් වර බලනවා. බැලුවම පෙර ආත්මයක මව්පිය දෙන්නට කරපු කර්ම විපාකයක්. ඉතින් ඒකට මෝන දෙනවා. චලනයක් නැහැ. කම්පාවක් නැහැ. කර්ම විපාකය විඳගන්න පොහසත්. ඇයි? සිත වඩලා තියෙනවා, දියුණු කරලා තියෙනවා. මේ බාහිර දෙයින් එන එක. බාහිරින් ගහමරා ගන්න එක, තරණ එක, පීඩා කරන එක ඒවා මේ ලෝකයට අයිති දේවල්. එතනදී ගමන. ඒක වචනේ ඇති නිකම්පා වෙන්න අපි ගහන්න බයන්න මරින්න මරන්න නෙමෙයි. නිකම් මේ නුරුස්නාවිත අපි සැමියන් දෙන්න අතරේ බොහොම සුහදව වාසය කරනකොට දැන් පොඩි කාරණයකට බිරිඳ උදේ වරුවක් කතා නොකර ටිකක් අහක බලාගෙන වගේ ඉන්නවනම් සැමියාට දුක එනවද නැද්ද? සැමියා හැම ඉන්නවනම් කතා බහ කරන්න දඬු මුගුරු ගන්න ඕනේ නැහැ. ඒක ඇල්මෙන් බැල්මෙන් පව වෙනසක් වෙනකොට මෙහාට විදුන් දෙනවා. ඒ චලනය වීම තමයි. ඒක තමයි රස බවකටපත් වෙන කියලා මම මුලින් මතක් කළේ. කීප වාරයක් මේ ඒ කරුණම පෙන්වෙවම. එබැවින් අපි බලමු මේ පුරුතුජන භාවය කියන්නේ මොකක්ද කියලා ටිකක්. මේ කම්පාවකට ඇයි මෙච්චරපත් වෙන්නේ කියන තැන තව ටිකක් විසඳලා බලමු. සත්ව ගතිය. අපේ බුදුරජාණන් වහන්සේ මූලධර්ම පරියාය සූත්‍රයෙන් මජ්ක්‍ධිම නිකායේ පෙන්වන හොඳට මේ අසුතවත් කෘතුඥයා කියන කරුණ. අසුතවත් කියන්නේ සද්ධර්මය අහන්නේ නැති. සද්ධර්මය අහන්නේ නැති අසුතවත් පුද්ගලයා මෙන්න මේ කරුණු 22ක් පෙන්වනවා. ඒ කීපයක් විතරක් මම මතක් කරනවා. ආපෝ තේජෝ වායෝ පඨවි. ඒ ධර්මතා එයින් ඒ ඔස්සේ ගින් ආකාසඤ්ඤායතන විඥානඤ්ඤාන ඒව සංඥානතන එහෙම ගින් සියලු දේම නැතන රූපායතන ශබ්දායතන ගන්ධායතන රසායතන ස්පර්ශායතන මනායතන ඒ ආයතන වල මිදීම මිදීමම තමයි මේ නිර්වාණයටපත් වීම තැන පෘථුඥයාගේ ස්වභාවය ඒ ආපෝතේජෝ වායෝ පඨවි අර හටස් වෙන ලෝකේ උපාදාන සහිත සිතකින්ම ග්‍රහණේ යුක්තවම පඨවිය මම පෘථුවිය මම මගේ. කාගේද මේ අදහස? පෘතුක් ජනයාගේ. පෘතුක් ජනයා කියලා කියන්නේ මේ බොහොම තමන් වෙන්කොට තමන්ගේ ජීවිතේ මහ උසස් කරගෙන ආත්ම කොටගෙන ජීවත් වෙන්න පොරකන කෙනාට කියන්න පුළුවන් පෘතුජනයා කියලා. කරපු අසුතවත් පුරුෂජනයාගේ ස්වභාවය තමයි මේ ditta sutamuta විඤ්ඤාත. යෙදෙනකොට එහෙන් කනින් දිවෙන් ආසෙන් අරගෙනකොට ඒ ගන්නා දේවල් අභිනන්දනය කරනවා. ඔන්න අපි නැවතතර වචනේ නන්දිය සතුටු වෙන බව අභිනන්දනය තව තවත් වඩා ත්‍රාණ සහිතකින් තබන එක තමයි පුරුෂජනයාගේ කරුණ දැන් ditta sutta muta විඤ්ඤාත කියන ditte ditta පත්තම් අර බාහ්‍ය ධාරිය එතන ඒ තැනට එන්න ඒ තරහත් භාවයටපත් වෙනවා සිවුරක් හොයන්න ගිහිල්ලා තමයි එළදෙනක් ඇනිලා මේ මිය යනවානේ මේ එතකොට මොකද්ද වෙන්නේ පිරිනවන් පාන තැන බාහිරිය ධාරිතුරි. එතන තමයි ditthe ditta mattan sute sute mattan විඤ්ඤාතේ විඤ්ඤාත mattan කියන කරුණ. ditthe ditta mattan කියන්නේ දුටුවා දුටුවා පමණයි. ඉන් එහාට ඔබට නිමිති අනුමිති අරගෙන රාග සහිත, දෝෂ සහිත, මෝහ සහිතින් නිමිති අනුනිමිති වලින් පීඩාවටපත් වෙන්නේ නැහැ කියන කරුණ. ඒතර පුරුදුඥයාගේ ස්වභාවය තමයි මේ සාගසහිත, ද්වේෂසහිත, මෝහසහිත සිතින් ආපෝ තේජෝ වායෝ පටිවර කියාපු නිබ්බාණය දක්වාම කරුණ 24ක් වෙන්නනවා. ඒවා මඤ්ඤණා කරනවා, හැඟීමක් ඇති කරගන්නවා මගේ කියලා. කවුද? පුරුදුඥභාවයේ සත්‍යය. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා අපරිඥාතං කියලා. හොඳට වචනේ මතක තියාගන්න ඕනේ. අපරිඥාතං කියලා කියන්නේ මේ විදිහට අභිනන්දනය වීම ලෝකෙත් සමග. ඊළඟ එයා එතකොට ඒවා ගැන කතා කරනවා, ඒ වගේ බැස ගන්නවා පෘතුජනයා. එතකොට හික්මීමක් නැති අරහත්ත්වයට දක්වා ඊමට මගට නොපිලිපන්න අන්ධ භූත කුජලයා ඔන්න කාමයන් සමගම තමයි වාසය. දෙවෙනි අවස්ථාවට කෙටිම අවස්ථාවට තෝරා දෙන්න තියෙන්නේ ඊළඟ අවස්ථාව සයික්ෂ වූ කියන්නේ නොපැමිණි අරහත්ත්වයේ ඇති ඒ කියන්නේ සෝවාන් උත්තමයා අරහත්ත්වයටපත් වෙන්නේ නැහැ තවම නමුත් සෝවාන් සෝවාන් සංඛායික විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන කැඩුනා අවිනිපාත ධම්මෝ කියලා පෙන්නනවා නිරේ අපාගාමී වෙන කර්ම රැස් කරන්නේ නැහැ නියතෝ සම්බෝධි පරායන කවුද මේ කුජලයා මේ తත්වය සෝවාන් උතුමාගේ தত্ত্বය. ඒ සෝවාන් උතුමා අර ආපෝ තේජෝ වායෝ පඨවි හමුවේදී අරයා කරන්නේ මේති මඤ්ඤති පෘතුග්ජනය මේ සෝවාන් උතුමා මා මඤ්ඤී හැඟීමක් ඇති වෙනවා. නමුත් දැඩි උපාදාන භවෙන් නෙමෙයි එයාට අභිනන්දනාව නෙමෙයි මාබිනන්දි අපෘත් පුතුග්ජනයාගේ தත්ත්වය අභිනන්දති වචනේ මතක තියාගන්න කාමයන් හමුවේ රූප ශබ්ද ගාමුණ හමුවේ ශෛක්ෂව සෝවාන් උතුමාගේ தත්ත්වය මාගිනන්දි දෘෂ්ටි වශයෙන් අභිනන්දි කරන්නේ නැහැ නමුත් තවම තණ්හාමාන තියෙනවා කාගේද සෝවා උතුමාගේ මට්ටම ඔය කෙටියෙන් හඳුන්වන්නේ එතකොට එයා රූපායතන, ශබ්දායතන, ගන්ධාරසන ඒවා මුත වශයෙන්, විඤ්ඤාත වශයෙන්, මනසින් ඒවා ආයතන වශයෙන් ධම්මාරම්මන වශයෙන් ඒවා ගන්නවා. නමුත් ditthිගතික භාවයෙන් මිදිලා. රූප ඇසුරු කරනවා, ශබ්ද ඇසුරු කරනවා, ගන්ධ ඇසුරු කරනවා, රස ඇසුරු කරනවා, කාමයන් ඇසුරු කරනවා. ඇසුරු කරාට මම මගේ මට කියන තද උපාදානයක් නැහැ. හොඳ වචන තුනක් පින්නතුනි. මම ලෝකයා කතා කරන්නේ හොඳ. මම මෙහෙම කෙනෙක්. මං ගැන දන්නේ නැහැ මේ මිනිස්සු. ওই විදිහට කතා කරනවද නැද්ද? මනස සරලව සරල කරලා ඊටම් පෙන්නන දන්නේ. මම මම වයි කෙනෙක් ඉන්නවද? එහෙම කතා කරනවද නැද්ද? ඈ ඊළඟ වචනේ මට. මට තියෙන දේවල් ගැන දන්නවද? මගේ තනතුරු ගැන දන්නවද? ඈ මට ඇයි එහෙම කතා කරන්නේ කියලා ලෝකයා කතා කරනවද නැද්ද? ඊළඟ වචනේ තමයි නරකම වචනේ තමයි මගේ. මගේ දේපොළ, මගේ බිරිඳ, මගේ ගහකොළ, මගේ කතා කරනවද නැද්ද? ඉතින් එහෙම එහෙම එහෙම ඒ ඒ දෘෂ්ටිගතක භාවය වැඩි වෙන්න වැඩි වෙන්න මම වැඩි, මට වැඩි, මගේ වැඩි. ඕක පොදු අරමුණකට මම ඔබට සිහිපත් කරනවා ටිකක් අපි කතා බහ කරනකොට අපි කියන වචනේවත් යොදාගමු පොදු ධර්මතාවයකටත් අඩු වශයෙන්. එතකොට ඔන්න මම මතක් කළා දැන් කෙනෙක් පෘතුජන භාවයේ එයා පරිඤ්ඤයයන් අපරිඤ්ඤාතං පෘතුජනයාගේ తত্ত্বය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයෙන් අපරිඤ්ඤාතං හොඳට මතක තියාගන්න. දෙවන්නා සෛෂ්ක පුද්ගලයා සෝවාන් උතුමා එයා පරිඤ්ඤයයන් තස්සාති වදාමි. මොකද අර ගතිය තියෙනවා. තණ්හා මානය තියෙනවා. දික්තිගතික භාවය ගන්න. ඒ සක්කාය දික්තිය විඳුනන්නේ නැතන. දික්ති සංයෝජනේ කැඩුනනේ. පළවෙනි තැන. එතනින් දෙවෙනි කුජලයා ඉදිරියට එන තැන ඕන් අරහත් මාර්ගයට සමීප කරනවා කිට්ටු කරන කෙනා කවුද එතකොට සෝවාන් උත්තමයා එයා හඳුන්වන්නේ කොහොමද ලෝකේ හැමේ පරිඤ්ඤයයන් යම් පමණකට පිරිසිදු දැනීමකටපත් වුණා තුන්වැනි අවස්ථාව රහත් වූයේ ගෙවූ ආශව ඇත්තේ වැස නිම කළ බඹතර ඇත්තේ කළ සිව්මගේ තිස ඇත්තේ බහාත වූ කෙලෙස් බර ඇත්තේ මං කෙටියෙන් වෙලාව අනුව දැන් කොහොම ආසන්නයි නිසා ඒ පුජ්‍යලයා හඳුන්වන්නේ පරිඤ්ඤා තන්තස්සාති වදාමි තුන්වෙනි පුජ්‍යලයා රහත්තුමා හඳුන්වනවා ලෝකේ හැම කොහොමද බුදුරජාන් වහන්සේ පරිඤ්ඤා තන්තස්සාති වදාමි පළවෙනි පුජ්‍යලයා අපරිඤ්ඤාතං තුන්වෙනි පුජ්‍යලයා පරිඤ්ඤයං තුන්වෙනි දෙවෙනි පුජ්‍යලයා තුන්වෙනි පුජ්‍යලයා රහතුතුමන් වහන්සේ පරිඥාතං මෙබඳු වූ ධම් මාර්ගයකට අපිට මඟ පෙන්වූ උතුමාණන් වහන්සේ හඳුනනවා පින්නතුනි තථාගතෝපි භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ පටවින් පටවිතෝ අභිජානාති අර කියු පෙළේ ආපෝ තේජෝ වායෝ පටවි ලෝක ස්වභාවය නිර්මාණය වෙන තැන නිර්වාණය දක්වාම ඒ විදිහට ditta sutamuta විඤ්ඤාත මිදීම නිබ්බාණය දක්වා නිබ්බාණං නිබ්බාණතෝ අවිජානාති. කවුද මේ බුදුරජාණන් වහන්සේගේ தত্ত্বය? බුදුරජාණන් වහන්සේ මේ 24 මේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත්තා. තං කිස්ස හේතු නිබ්බාණං නාබිනන්දති. එතකොට නිබ්බාණය නිවන පිළිබඳවත් අභිනන්දනය කළොත් එතන ඇති ගොඩනැගෙන සක්කාය දිට්ඨිය ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න සුවිශේෂී වචනේ මේ ධර්මයේ තියෙන අද දේශනාවේ තියෙන ගැඹුරම තැන බුදුරජාණන් වහන්සේ හමුන් හඳුන්වන්නේ පරිඤ්ඤා තන් තන් කියලා මාගේ බුදු පියාණන් වහන්සේ පින්නතුලේ හඳුන්වනවා. එතකොට පෘතුජ්ජනය හඳුන්වන්නේ අපරිඤ්ඤාතං සෝවාන් උතුමා හඳුන්වනවා පරිඤ්ඤයං අපි අද හඳුනාගත්තු රහතුත්මන් වහන්සේ හඳුනනවා පරිඥාතං මේ උතුම් ධර්මයේ ලෝකයට හෙළි කළ අමාමෑණි බුදු පියාණන් වහන්සේ හඳුනනවා පරිඥාතං තං කියලා තථාගතයන් වහන්සේ කියලා අපි හඳුනා ගමු අද දේශනාවෙන් ආකාශත්තා චබුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ශිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු